පඤ්ඤා නරාණං රතනං පුඤ්ඤං <clears throat> සුඛං ජීවිත සංකයම් හේති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝ තුල පහළ වූ සැපවින්ද උතුමන්ගෙන් අග්‍රයි ඒ සරුවක්ඥන් වහන්සේ තරම් සැපවින්ද කෙනෙක් ලෝකේ නැතේ කිව්වොත් ඒක නිවැරදි. සිද්ධාර්ථ කුමාරයන් වහන්සේගේ කාලේ පුදුම විදිහේ සම්පත් වින්ද ගිහි ජීවිතේ. ඒ කියන්නේ ඒවා ඒ කාලේ උන්වහන්සේට තිබුණ මහා පුණ්‍ය irdiyak. උපන් දවසේ පහළ වුණානේ සතරමා නිධානයක්. ඒ වගේම පුදුම ආශ්චර්ය පූජා සත්කාර දසදහසල් ලෝක ධාතුල සිද්ධ වුණානේ. ඒ අතර තුන්වහන්සේ තරුණවියට පත්වෙන කාලේ තුන් ඍතුවට තුන් ප්‍රාසාද තේතුමානන් විසින් කරවා දීලා සම්පත් විඳින්මින් හිටියා රාජ්‍ය සම්පත්. ඒ සියල්ල උන්වහන්සේ අත්හැරලා ඊට වඩා සැපයක් හොයාගෙන ගියා. ඒ සැපේ තමයි නයිස්ක්‍රම්‍ය සැපය. පැවිදි වුණා ඒ කාලේ බොහෝ තාපසවරු දුෂ්කර ක්‍රියාව නිවන් මඟක් එයා පිළි අරගෙන හිටිය නිසා ඒත් අනුගමනය කළ අවුරුදු 6කට ආසන්න කාලයක් ඒ නියම සැපයක් උන්වහන්සේ දැක්කේ නැති නිසා ඒ කත්ත කෙලමතාන යෝගයේ බව තේරුම්ගෙන මැදුම් පිළිවෙත අනුගමනය කළා ඊළඟට උන්වහන්සේ මේ කාරුදු 2594කුත් මාස 7කුත් දවස් 28කට ඉස්සර උන්වහන්සේ පුදුම සැපයකටපත් වුණා. ඒ තමයි මනුෂ්‍ය ලෝකයේ තියෙන සම්පත් ඉක්මවා ගිය, දෙව්ලොව සම්පත් ඉක්මවා ගිය, බඹලොව සම්පත් ඉක්මවා ගිය ලෝකෝත්තර වශයෙන් ලැබෙන අමා මහ නිවන් සෝය. ඒ නිර්වාණ සෝයෙන් සමන්විත සාරුවක්ඥන් වහන්සේ මිනිසෙකු විසින් ලබාගත යුතු සම්පත් හතරක් මේ ගාථාවෙන් දේශනා කළා. සීලං යාව ජරාසාදු ජීවිතයකට ජරා මරණයේදී ඊතා උතුම් සැපයක් වෙනවා සීලය. සද්ධා සාදු පතිට්ඨිත. චිත්තසංතානේ රත්නත්‍රයේ පිළිබඳව අදපත්යෙන් විශ්වාස කිරීම නම් වූ සද්ධාව නිවන දක්වාම සැපයක් පිණිස පවතිනවා. පඤ්ඤා නරාණං රතනං එවාගෙම පුජ්‍යලයන්ට තියෙන උසුම්ම සම්ප්‍රදායක රත්නය ප්‍රඥාව. පුඤ්ඤං සුඛං ජීවිත සංඛයම්හි. ජීවිතයේ අවසාන දක්වාම සැපගෙන දෙන්නේ තමා කරගන්නා ලද පුණ්‍ය සම්භාරයයි. මෙන් පැහැදිලි වෙනවා ජීවිතයකට අවශ්‍ය සම්පත් තෝරා ගැනීම. සීලය, ශ්‍රද්ධාව, ප්‍රඥාව, කුසලයේ පින. එතකොට මේවා අපේ సంతානෙ තුල යම් පමණ ප්‍රගුණ කරගන්නවා නම් ඒ තරමට අපේ సంతාන සැපවත් වෙනවා. ඉදකඩන් නිසා ඒ සැපේ ලැබෙන්නේ නැහැ. ගෙවල් දොරවල්, මිල මුදල්, යාන වාහන මේවා නිසා සැපේ ලැබෙන්නේ ඒවා අපට අවශ්‍ය වෙන්නේ මේ කෙනේ සම්පල් ලබා ගැනීමටයි. ඒ කියන්නේ ජීවිතයට අවශ්‍ය ජීවිත පරිස්කාර කියන මේ කෑම බීම ඇඳුම් කැළඳුම් ගේ දොර මිල මුදල් වතු පිටි කුඹුරු යාන වාහන මේ හැම දෙයක්ම අපට අවශ්‍ය වෙන්නේ හොඳින් ධාර්මිකව ජීවත් වෙන්න. ඒ ජීවත් වෙන අතර තමන්ගේ මානසික සුවය ලබා ගැනීමට තමයි සීලවන්ත වෙන්නේ. ශ්‍රද්ධාවන්ත වෙන්නේ. නුවණ වඩන්නේ කුසල් රැස් කරන්නේ. ඒවා සියල්ලම අපේ ජීවිතයට අවශ්‍ය වෙනවා උසස් හැපේ ලබා ගැනීම පිණිස. මනුෂ්‍ය ලෝකයේ තියෙන සම්පත් ලබා ගන්නට ඒ අවශ්‍යයි. ඒ හේතුවෙන් අපි දෙව්ලොවටත් යනවා. දෙව්ලොව අවුරුදු දහස් ගණන් නෙමෙයි කෝටි ගණන් ඒවා සම්පත් විඳ විඳින්න පුළුවන් නමුත් తాවකාලිකයි. ඒකත් වඩා අපි බමලොවත් යන්න සමත් වෙනවා. මේ කියන්නේ ගුණාංග පෙරුවාම. බමලෝනේ කල්ප දාස් ගණන් අපට ඉඳ ලැබෙනවා. නමුත් ඒකත් తాවකාලික වෙනස් වෙන සුළුයි. එයින්ොත් එහා තියෙන උසස්ම සම්පත්තියේ ඒ තමයි අමා මහ නිවන් සෝය. ඒ නිවන දක්වාම යන ගමන් මාර්ගට මේ කියන්නේ සීලය, ශ්‍රද්ධාව, ප්‍රඥාව, කුසලය අපට පිහිට වෙනවා. එනිසා අපි මේ දාන සීල භාවනාදී සෑම කුසලයක්ම සිදු කරන්නේ මේ කියන සම්ප්‍රත් අපේ సంతාන තුල දියුණු තුණු කර ගැනීමටයි. අපි උපදින කාලයේදී අපේ දෙමාපිය අපි ඉතාම ආදරයෙන් ඊටාම ආදරයෙන් හදා වඩා ගත්තා. අපි අයන්න ආයන්න කියලා අකුර ඉගෙන ගන්න කාලේ අපට හොඳට ඉගෙන ගන්න සැලැස්සුවා. ඒ ඉගෙනීම අපට අවශ්‍ය වෙන්නේ මේ ගුණාංග අපේ సంతාන තුළ දියුණු කරගන්නටයි. ඉගෙනීමෙන් අපේ සීලය දියුණු කරගන්න ලැබෙනවා, සද්ධාවත් දියුණු කරගන්න ලැබෙනවා, නුවණ දියුණු කරගන්න ලැබෙනවා, කුසල රැස් කරගන්න ලැබෙනවා. ඉගෙනීම අත්‍යවශ්‍ය නිසායි අපේ ධර්මයේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම උපදේශයක්. සුස්සෝසා සුත වර්ධනේ සුතං පඤ්ඤාය වර්ධනං පඤ්ඤාය අත්ථං ඥානාති ඥාතෝ අත්ථෝ සුඛාවහෝ මේ තේරුම සුස්සුසා දෙමව්පියන් වෙත ගුරුවරුන් වෙත ගෞරවයෙන් නැවත නැවත කන් දීමෙන් සුත වර්ධනේ තමන්ගේ సంతානියෙහි ධර්මයේ පිළිබඳව ප්‍රතිපත්තියේ පිළිබඳව භාෂා ශාස්ත්‍ර විද්‍යා කලාප සම්බන්ධව තමන්ගේ సంతානයේ ධාරණයක් ඇති වෙනවා තන්පත් වෙනවා දැනුමක් වැඩෙනවා සුත වර්ධනයේ කිමේ කණින් අහලා දැනගන්න දැනුම සුසුසා සුත වර්ධනයේ නැවත නැවත ගෞරවයෙන් අසා දැනගැනීමෙන් සුත කියන ආબોධය වැඩි වෙනවා සුතං පඤ්ඤාය වර්ධනං ඒ හිතේ දරා ගන්නා දැනුම නිසා නුවණ වැඩෙනවා ප්‍රඥාව වැඩෙනවා පඤ්ඤාය අත්තං ඥානාති ඒ ප්‍රඥාව නිසා මෙලව දියුණුව පරලෝ සුගතිය සාන්ත නිවනට යන ගමන් මඟ පිළිබඳ ආબોධය හොඳින් ලැබෙනවා ඒකයි අර්ථය කිවි ඥාතෝ අත්තෝ සුඛාවහෝ එසේ නියම අර්ථයේ තේරුම් ගැනීම ලෞකිකෝ ලෝකෝත්තරෝ සැප ගැන දෙනවා කියන එක මේ ගාථාව සඳහන් වෙනවා එනිසා අපි <clears throat> ඒ කියන අධ්‍යාපනය සඳහා අපේ මනස විශේෂයෙන් යොමු කරගන්නට වටිනවා. අපිට ජීවත් වෙන කාලය නෙමෙයි නිවන දක්වාම ඉගෙන ගන්න තියෙනවා. ජීවත් වෙන කාලය ඉගෙන ගැනීම කරන්නේ එක ජීවිතයකටයි. නමුත් ඒක ජීවිතයේ ගෙනියම අපට නිවන දක්වාම යන අධ්‍යාපනයක් බාට අපි හරවාගන්නේ බුදුරජාණන් වහන්සේගේ උපදේශ අනුගමනය කිරීමෙන් වෙයි. අපි දැනගන්නා වූ භාෂා ශාස්ත්‍ර විද්‍යා කලාප කලා ආදී දේවල් නිසා අපේ సంతානේ වැඩෙන නුවණින් අපි සීලය මැනවින් ආරක්ෂා කරගන්න සමර්ථ වෙනවා. ශ්‍රද්ධාව වැඩි දියුණු කරගන්න සමර්ථ වෙනවා. එවැගේම ප්‍රඥාව නුවණ වැඩි දියුණු කරගන්න සමර්ථ වෙනවා. ඒ හේතුවෙන් අපි දාන සීල භාවනාදී බොහෝ කුසල් රැස් කරගන්න සමර්ථ වෙනවා. එයින් අපි මෙලව ජය ගන්නෝ වෙනවා. පරලොව ජය ගන්නෝ වෙනවා. දෙලොව ජයගෙන මතු පැතු උතුම් බෝධියකින් සදාකාලික සෝය වෙන අමා මහ නිවන් සුව ලබන්න සමත් වෙනවා. අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ජාතිවල ඉගෙනීමේ යෙදී සිටියා. ඒ ඉගෙනීමේ යෙදී සිටින කාලය තුල උන්වහන්සේට පුදුම අත්දැකීම් ලැබී තියෙනවා. සමහර අවස්ථාවල උන්වහන්සේ අනිකුත් ශිෂ්‍යයන්ට වඩා සිය දහස් ගුණෙන් ඉතා උසස් සම්දෙමින් අධ්‍යාපනය ලබාගත් වාර ගැන සඳහන් වෙනවා බෝධිසත්ව චරිතවල. එහෙම අවස්ථාවල ගුරුවරු පුදුම විදිහේ ආදරයෙන් ඒ බෝධිසත්ව කුමාරයන් වහන්සේට අනුග්‍රහ සැලසෙනවා. අහලා ඇති නේද? අපේ බෝධිසත්වයන් වහන්සේ උපන්න බර්ණස් නුවරට ඈත ධර්මපාල කියන ගමක. මේ ගම ගමේ ගම්පතියාගේ නම පෙළපත ධර්මපාල. එනිසා තමයි මේ ගමට නම ලැබී තියෙන්නේ ධර්මපාල ගම කියලා. ඒ ගමේ ප්‍රධාන නිවසේ උපන්නා මේ බෝධිසත්වයන් වහන්සේ. උන්වහන්සේට ලැබුණ නමක් ධර්මපාලය. තරුණ වාසයේදී කියන්නේ වාස 16 දී ඉගෙනීමට උසස් අධ්‍යාපනයට යවුවා බරණැස් නුවර දිසාපාමොක් ආචාර්යවරයෙක් වෙත. ඉතින් මේ ආචාර්යයන් වහන්සේ ළඟ ඉන්නවස් ඊටාම වංශවත් ධනවත් ශිෂ්‍යයෝ 500කට වැඩියි. ඒ සියල්ලට වඩා මේ ධර්මපාල කුමාරයා බොහෝම දක්ෂයි. එක වරක් කිව්වේදී දහස් ගුණෙන් ආબોධ කරගන්නවා. ඒ වගේම ගුරුවරයාට මහන්සි නැතුව බොහෝම දක්ෂ ලෙස ඉගෙන ගන්නවා. ගුරුවරයාට දේශනයක් කියන්න වෙන්නේ එක සැනයක් කියපු දේ ධාරණය කරගන්නවා. එනිසානි ශිෂ්‍යයන්ට වඩා බොහෝම දක්ෂ එවැගේම සුවිනීත කීකරු එවැගේම අනිත් හැම දෙනාට උපකාරී වන යහපත් ශිෂ්‍යයෙක් හැටියට පිරිසේ බොහොම ගරුත්වයටපත් වුණා. ඒ නිසාම ඒ සිසු පිරිස සීලම දෙනා වට කරගන්නේ මේ ධර්මපාල කුමාරයා. මොකද යම් කිසි දෙයක් අහගන්න දැනගන්න සාකච්ඡා කරන්න. කොහොම ඉන්න අතර දේශාපාමක ආචාර්යතුමාගේ දෙටු පුතා, ජේෂ්ඨ පුත්‍රයා හදිසිය අන්තරා වුණා. තරුණ වාසයේ හිටිය ජේෂ්ඨ පුත්‍රයන්තරා වූ නැතින් ශිෂ්‍ය මණ්ඩලයයි ගුරු මඬුල්ලයි නෑදෑයෝ එකතු වෙලා හඬා වැළපී ආදාන කටයුතු කළා. මේ ධර්මපාල කුමාරයා ඒ සියල්ලටම උපකාරී වුණා. නමුත් ඇඬුවේ නෑ. කඳුලක් වැගරුවේ නෑ. අනිත් ශිෂ්‍යෝ ඇඬුවා. ඒ ශිෂ්‍යෝ මේ කටයුතු අවසන් වෙලා ඇහවා මිත්‍ර ධර්මපාල ඔබ විතරයි ඇඬුවේ නැත්තේ අපේ ගුරුවරයාගේ පුතා වෙනුවෙන්. අපි කාටවත් දරා ගන්න බැරුව අපි කවුරුත් ඇඬුණා නෑ. ඇයි තමුන්නාංශ ඇඬුවේ නැත්තේ? තරහින් හිටියද? නෑ මගේ තරහක් නෑ මම බොහෝම හිතවත්. එහෙනම් ඇයි ඇඬුනේ නැත්තේ? කනගාටුවක් නැත්තේ? ඉතින් ඒවා මේක අයුතු මරණයක්. අපේ ගමේ නම් අහන්න නෑ මේ වාගේ අඩු වයසේ මරණයක් ගැන අහන්න නෑ. අපේ ගමේ කවුරුත් මේ යන්නේ පරමාස විදලා. නේම වයසට ගිහිල්ලා. ඇයි ධර්මපාලතුමනි මේ මිත්‍රය ධර්මපාලනි මේ මරණිත වාසනියම යන්නේ නේද? ඔව්. වාසනියම යන්නේ සමසංස්කාර අනිත්‍ය බව මම දන්නවා. නමුත් මේක අයතු මරණයක් මම ඒ නිසා ඇඬුවේ නෑ. ඒ කතාව ගුරුවරයාටත් අහන්න ලැබුණා. දිසාම ආපාමෝක ආචාර්යයන් වහන්සේ බොහොම බුද්ධිමත් කෙනෙක් නිසා හිතුවා මේකේ අභ්‍යන්තරය මම සොයා බලන්න ඕනේ කියලා. එක දවසක් තමන්ගේ අතවැසියෙක් එක්ක ගියා මේ ධර්මපාල ගම බලාගෙන. යන අතරමඟ පිට්ටනියක වැටියේ තිබුණු එළුවට කැබැල්ලකොත් හොදගෙන පසොම්බියක දාගත් කතාවක් උපදවන්න. ඔය අතරත ධර්මපාල ගමට සොයාගෙන යන වෙලාවේ ධර්මපාල කුමාරයාගේ මව්පියන් ඉන්න නිවස අහගෙන ගියා. ඒ නිවසට යනකොටම කෙනෙක් ඉස්සරහට ආචාර කළා. අතේ තිබුණු කුඩය තවත් දේවල් පිළිගත්ත කුඩේ කෙන්ඩියාද දේවල්. කෙනෙක් පාහ හොදන්න පෑන් පිව්වා. කෙනෙක් පාහේ ඉදුවා පෙස දැම්මා. තා කෙනෙක් ආසනේ පැනෙව්වා. තා කෙනෙක් දීමට පෑන් ගෙනත් දුන්නා. කොහොම කිසි විධානයක් කරන්න ඉස්සර එක එකන එක එක වැඩ කරමින් උදව් කළා. මෙන්න කොහොමවත් කොහොමවත් ඒ වගේ gedරක දකින්නේ නැහැ. ඒ gedන ඒ විදිහට තමයි ආගන්තුක සත්කාරය පුරුදු වෙලා තිබුණේ. ඒ සීල ආගන්තුක සත්කාරෙ වින්ද මේ ගුරුතුමා දරුකාල කුමාරයාගේ පියා මේ සමීපයට සමීප වෙච්ච වෙලාවේ සතුරු සාමීච කතා කරමින් පුදුම පණිවිඩයක් කිව්වා. ඊතර ධර්මපාලේනි මම ආවේ තා වැදගත් පණිවිඩයක් කියන්නේ. ඒ මොකද සමුන්හන්සේගේ පුතා ධර්මපාල කුමාරය බොහෝම දක්ෂ කෙනෙක්. බොහෝම සුවිනීත කෙනෙක්. බොහෝම උද්ග්‍රාණ ධාරණ ශක්තිය ඇති දරුවෙක්. අනිත් සියල්ලන්ට වඩා විශිෂ්ටයි. හැබැයි හදිසියේ දරුවා අන්තරා වුණා. අපි ආදාහන කළා. ඒක කියලා යන්නයි ආවේ. එතකොට හිනා වුණා. වෙන දරුවෙක් කලුරිය කරන්නේ නැති මගේ දරුවා නම් එහෙම කලුරිය කරන්නේ නැහැ. ඊට පස්සේ අර එළිව මේ ඇටක බැල්ල ගන්නලා පෙන්නවා මෙන් සෑයෙන් ගත්ත මේ අවශේෂ අස්ති රාස්තියක් කියලා. අත්වල සංඝා ලහිනා වුණා ගෙදර ඔක්කොම. ඕක එළුවෙකුගේ. නැත්තම් සුනකේ උගේ වෙන මම මිනිස්සුගේ වෙන්න බෑ. ඉතින් ඒ වෙලාවේදී දේශාපාමෝක ආචාර්යයන් වහන්සේත් නිරුත්තර වුණා. නිරුත්තර වුණා පමණක් නෙමේ මේ ගැන කල්පනාකාරීව සාකච්ඡාවකට වැටුණා. ඉන්නවා ධර්මපාලයේනි ඇත්තට තමුන්නාසලගේ ගමේ තමුන්නාසගේ ප්‍රලපිතේ කිසි කෙනෙක් අඩු වයස කලුරේ කරන්නේ කෙනෙක් ඇත්තද? ඔව් එහෙම තමයි. ඒ මොකද හේතුව? මෙන්න මේ මේ ගුණ ධර්ම අපි ආරක්ෂා කරනවා. අපි දස අකුසලෙන් වැළකීලා ඉන්න දස පස්පවෙන් වැළකීලා ඉන්නවා. අපායටන පාපයක් කවදාකවත් අපි කියන්නේ නැහැ. කරන්නේ නැහැ. ඒ නිසා අපේ දරුවන්ට අල්පාස්ක නොවේ දීර්ඝාසු ඉඳන වාසනාව ලැබිලා තියෙනවා. අපි බණ අහනවා. සමහරට සම්මාදිට්ඨික උතුමන්ගේ බණ අහනවා. සමහරට මිසදුක වැත්තන්ගේ බණ අහන්න ලැබුණොත් අහනවා. ඒ මිසදුක වැත්තන්ගේ බණ අහලා ඒක හිතින් අත්හරිනවා. සම්මාදිට්ඨික උතුමන්ගේ බණ අහලා ඒ අනුව අපි පිළිපදිනවා. එවාගෙම අපි දන් දෙනවා. දන් දෙන්නේ ඉස්සර හිත පාදවා ගන්නවා. දන් දෙන වෙලාවේ තවත් හිත පෑදීමෙන් දෙනවා. දන් දීලා අවසානයේත් වඩා හිත පහදවා ගන්නවා. ඒ වගේම අපි අපේ සමීපයට එන ආගන්තුක හැම දෙනාටම ගෞරවයෙන් සැලකනවා. ඒ ඇත්තන් අවශ්‍ය කෑම බීම ඇඳුම් පැළඳුම් මෙහෙත් හේත් හැම දෙයකින්ම අපි සංග්‍රහ කළ සතුටු කරලා ඒ ඇත්තන්ගේ සතුටු මොහොනින් කරන ආශිර්වාදී ලබාගෙනයි පිටත් කරන්නේ. ඒ වගේම අපේ නිවෙස්වල ස්වාමී පක්ෂ ඊටාම හොඳින් මේ සෝදාර සන්තෝෂය කියන ගුණය පුරනවා. අපේ නිවෙස්වල භාර්යාවරු පතිවෘතා ගුණය ඊටා ඉහළින්ම ආරක්ෂා කරනවා. ඒ වගේම අපි සීලම දෙනා ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නවා. සොරකම් කිරීමෙන් වැළකීලා ඉන්නවා. මිත්‍යාචාරයෙන් වැළකීලා ඉන්නවා. බොරු කීමෙන් වැළකීලා ඉන්නවා. මද්යපානයෙන් වැළකීලා ඉන්නවා. එපමණක් නෙමෙයි මේ තියෙන ගුණාංග රක්නා බැවින් අපේ දෙමව්පියන් ලැබෙන දරුවෝ හොඳ සිල්වත්, ගුණවත්, නැනවත්, එවැගේම උද්ග්‍රහණ, ධාරණ කෞසල්‍යතාව ඇති බොහොම පුණ්‍යවන්ත දරුවෝ. ඒ නිසා ඒ අත්‍යන්ත දීර්ඝාස ලැබෙනවා. අපේ දෙමව්පියෝ, අපේ සහෝදර සහෝදරියෝ, දූ දරුවෝ කවුරුත් මෙලොව පරලොව තේරුම්ගෙන පස්පමෙන් දස කුසලෙන් වැළකීලා දස කුසල ධර්මයේ කනුවම ජීවත් වෙනවා. අපේ වැඩිහිටියන් පමණක් නෙමෙයි යසිදස් කම්කරුවෝ සේවක සේවිකාවෝ පවා මෙලෝ පරලෝ තේරුම් අරගෙන පස්පවෙන් දසා කුසලෙන් වැළකීලා ධාර්මිකව ජීවත් වෙනවා. ඒ වගේම මේ විදිහට හැසිරෙන ධර්මීය අපට ආරක්ෂාව සැලසෙනවා. ධර්මයේ හැසිරීම නිසා ලෞකික ලෝකෝත්තර සම්පන්න ලැබෙනවා. ධර්මයේ හැසිරෙන තැනැත්තා කවදාකවත් දුකකට දුගතියකට වැටෙන්නේ නැහැ. හරියට මහා වර්ෂාවක් පතන වෙන වෙලාවේ ශක්තිමත් ඡත්‍රයක් කොඩයක් දරාගෙන ඉන්නේ නැහැ කියලා තෙමෙන්නේ නැතුව වගේ අපේ මේ තෙලපතේ සීලම දෙන ධර්මයේ දරාගෙන ඉන්නවා. මගේ ධර්මපාල පුත්‍ර රත්නය මේ කියන්නේ ಗುಣධර්මයන් මනවින් රක්නා බැවින් ඒ දරුවා තාම ජීවත්ව ඇති වෙන කෙනෙක් නැති වෙන්නේ නැති ඔය ඇට කැබලි නම් වෙන සතිකෝක කියලා කිව්වා. එතකොට සියල්ලම ගාථා වශයෙන් ඉදිරිපත් කළ සියල්ල මේ දිසාපාමොක් ආචාර්යයන් වහන්සේ ඔක්කොම සටහන් කරගත්තා. සටහන් කරගෙන බොහොම ගෞරවයෙන් ස්තුති කළා. ඇත්තටම තමුන් වහන්සේගේ පුත්‍රාත්මේ ජීවත් වෙන්න මගේ පුතණුව තමයි නැතුනේ. නමුත් මට අවශ්‍ය වුණ තමුන් වහන්සේගේ පුතාගේ වචනේ අනුව තමුන් වහන්සේගේ පෙළපෙතේ තියෙන උසස් ගුණධර්ම ගැන තේරුම් කරගන්න ඒකයි මම ආවේ. දැන් ඉතින් ඒ අර්ථය මට සාර්ථකව සිද්ධ කරගන්න ලැබුණ තමුන්හාසර බොහොම ස්තුතියි. තමුන්හාසර දීර්ඝාස ලැබේවා. මම ධර්මපාල කුමාරයාට හොඳින් අධ්‍යාපනය ලබා දීලා මහ පෙරහැරින් යවනවා කියලා තමන්ගේ ගෙදර ගියා. ගෙදර ගින් තමනුත් මේ ගුණ ධර්මයේ විදිහටම ආරක්ෂා කළා පවුලේ සියලු දෙනා සමග. එවැගේම ධර්මපාල කුමාරයාට ගුරු මුෂ්ටියක්වත් ඉතිරි කරන්නේ නැතුව හොඳින් ඉගෙනීම අධ්‍යාපනය ලබා දීලා මහත් පෙරහැරින් සිය ගමට පිටත් කර යවුවා. මේ ප්‍රවෘතියෙන් සඳහන් වෙන්නේ ඒ කාලෙත් අපේ බෝධිසත්වයන් වහන්සේ ඉගෙනීම බොහෝම ආදරෙන් කළ බවයි. එයින් ගුරුවරයා මොනතරම් ප්‍රසාදයට පත් වෙලා සිටියාද කියන එක මෙයින් පැහැදිලි වෙනවා. ඒ වාගේ අප විසිනොත් කළ යුතු වන්නේ අධ්‍යාපන කාලේ විශේෂයෙන් මේ අද ජන්මදිනයේ සිහිපත් කරන පෙබරවාරි මාසේ කවද දිනයි? 26 නේ. නම චතුරේ චතුරේ ලියනගේ දරුවා වෙනුවෙන් සෑම වර්ෂයකම මේ දෙමව්පියෝ වැඩි හිටියෝ එකතු වෙලා මහා පින්කම් පවත්වලා ඒ දරුවාට ආශිර්වාද කරනවා. අද දෙනමක් වාගේ එන්නේ හිටියේ ගමන හත් නමක්ම ලැබුණා. ඒකෙන් අපට පේනවා ඒ දරුවා මොනතරම් වාසනාවන්ත දරුවෙක්ද දෙමව්පියෝ කොච්චර වාසනාවන්තද කියලා හිටි හැටියේ බලාපොරොත්තු වුණාට වඩා පිරි ඉතිරි යන පින්කමක් කරගන්න ලැබුණා. එනිසා ඒ දරුවාට විශේෂයෙන් අපි ආශිර්වාද කරන්නට ඕන. අනිත් මේ දරුවන්ටත් ආශිර්වාද කරන්නට ඕනේ. දැන් ඉතින් අධ්‍යාපන කාලයේදී සිටින බැවින් ඒ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තමන්ගේ ආධ්‍යාත්ම సంతානේ දියුණු කරගෙන යන උසස් ගුණධර්මයන් තව තව පෝෂණය කරගන්න හැටියට මේ ජීවත් වීම අවශ්‍ය බව හඳුන්වන්නට ඕනේ. විශේෂයෙන්ම අපේ පිරිසක් මැද්දේ ඉගෙනීම හෝ ඉගැන්වීම හෝ රාජකාරියක් හෝ වෙනත් යම් කිසි දෙයක් කරනවා නම් අපේ సంతානේ බොහෝම ඉහළින් මෛත්‍රී බලය පිහිටුවා ගන්නට ඕනේ. මෛත්‍රියේ බලය පිහිටුවාගෙන ඉන්නකොට කිසි කෙනෙකුගෙන් තාඩනයක්, පීඩනයක්, ගැටුමක්, වැටුමක් නැතුව බොහොම සැනසෙල්ලේ අපේ ඒ කටයුතු කරගන්න පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අද කාලේ බොහෝ සෙයින් මේ පාසල්වල සංවර භාවය බොහොම අඩු වෙනවා. ඒ මොකද කාරණේ ඉස්සර වාගේ ගුරුවරුන්ගේ අර ළමයින් හසුරුවන එක බොහොම අපහසුතාවටපත් වෙලා තියෙන ඉස්සර ගුරුවරු නම් කෙවිත පාවිච්චි කරනවා වේවැළ පාවිච්චි කරනවා එයින් ඒ දරුවන් බයට තැතිගැනිල්ලටපත් වෙලා හරි ගුරුවරයාට අවනත වෙලා යෙනීම කරනවා දැන් අද කාලේ එහෙම කරන්නේ නැති නිසා බොහෝ දරුවෝ හිතුවමත් ඒ ඒ විදිහට කටයුතු කරන්න යොමු වී තිබෙන නිසා අපේ සිංහල රටේ බොහෝ අධ්‍යාපන ක්ෂේත්‍රයන් හැමදාම අඩපණ වෙවි පවතිනවා ඉතින් එහෙම තැනකට අපි ඉදිරිපත් වීමේදී අපේ ආත්ම ශක්තිය බොහෝම ශක්තිමත් කරගන්නට ඕනේ. ඒකට ප්‍රධානම කාරණේ තමයි තමන් ස්ථීර වශයෙන්ම පංචශීලය හොඳින් භ්‍රමචාරී පංචශීලයම ආරක්ෂා කරන්නට පුරුදු වෙන්නට ඕනේ. ඒ වගේම තමන් හොඳට උදේ හවස බුද්ධ වන්දනා කරගෙන මෛත්‍රී වඩාගෙන ඒ මෛත්‍රී බලයම තමන්ගේ අධ්‍යාපන ක්ෂේත්‍රයේදී පාවිච්චි කරන්නට ඕනේ. අපි කැටි හැඳින්වීමක් කරනවා නම් මෙහෙමයි. දැන් අපි පාසලට යන්න හදනකොට පාසලට යන තැන අපිට හොඳට මතකයි. එනිසා අපි ඉස්සෙල්ලා වාඩි වෙලා තමන්ගේ සිත සංවර කරගන්නවා. ඒ කියන්නේ විනාඩි 10ක් 15කට කලින් වාඩි වෙලා තමන්ගේ හුස්ම ගැන බලාගෙන ඉන්නවා. හුස්ම සංසිඳෙන තුරු මහසි පිටින්නකොට නාසිකාශය දුර දෙකෙන් හුස්ම ඇතුල් වෙන්නේ පිට වෙන්නේ. එතනම් ඒ වෙලාවේ හිත මහන්සි පිටේ ඉන්න බැවින් යන ගමන අසාර්ථකයි. විනාඩි 5ක් 8ක් විතර සාන්තව නිස්සද්දව වාඩි වෙලා ඉන්නකොට ඒක නාසිකා සුදුරෙන් හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා. දකුණු පැත්තෙන් නම් හුස්ම ඇතුල් වෙන්නේ පිට වෙන්නේ දකුණු පාය ඉස්සරහට තියලා ගමන පිටත් වෙනවා. වම් නාසිකා සුදුරෙන් නම් හුස්ම ඇතුල් වෙන්නේ පිට වෙන්නේ වම් පාය ඉස්සරහට තියලා ගමන පිටත් වෙනවා. ගමන සාර්ථකයි මොකද සිහියෙන් පිටත් වුණා. ඒකට කියන්නේ සතිපට්ඨාන සිහිය කියලා. ඉතින් මේ සිහියෙන් පිටත් වෙනකොට තවත් වැඩ කොටසක් අපින් කරන්නට ඕනේ. එකක් තමයි තමන් ඉන්න නිවසේදී බඹතලේ දක්වා දෙව් විමන් බඹ විමන් තියෙනවා. මේ අපේ නිවසේදී අහසේ දෙවියෝ බ්‍රහ්මයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා අපේ නිවසට අපේ දෙමව්පියන් අපේ සියලු දෙනාට ආරක්ෂාව සලසත්වා කියලා ඇත්තන්ම මෛත්‍රී කරන්න ඕනේ. ඊළාට අපි යනවානේ මාර්ගයක මේ මාර්ගයෙන් අහසේ ඉන්නවා දෙවි දේවතා අප්‍රමාණ. ඒ දෙවි දේවතාවෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, අපට ආරක්ෂාව සලසා දෙත්වා කියලා මෛත්‍රී කරන්නට ඕනේ. ඒ වගේම අපි යන මාර්ගයේ ඉස්සරහින් එනවා වාහන, පයින් එන ඇත්තෝ ඉන්නවා. ඒ ඇත්තන් අපි මෛත්‍රී කරන්න ඕනේ. මේ ඉදිරින් යන වාහන කරෝ, පයින් යන්නේ නැත්තෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. එවාගේ පස්සෙන් යන්නේ නැත්තෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දෙපැත්තෙන් යන්නේ නැතු නැවතී සිටින්නෝ ගෙවල් දොරවල් වල කඩසාපුවල විහාර දේවාල පල්ලි කෝවිල් වල එවාගේම කර්මාන්ත ශාලා ආරෝග්‍ය ශාලා විශ්‍රාම ශාලා තැපැල් ශාලා පොලිස් ස්ටේෂන් මේ හැම තැනකම ඉන්න අය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා අපේ හිතේ මෛත්‍රිය පවත්වන්නට උන ආත්පසේ ඊළාට අපි යන්නේ පාසල අධ්‍යාපන ආයතන ඉද්දෙන් අහස දෙවියෝ ඉන්නවා අනන්තේ. ඒ ස්ථානයේ ඉද්දෙන් ඉන්න අහස දෙවියෝ නිදුක් වේත්වා, නිරෝගී වේත්වා, සුවපත් වේත්වා, අපට ආරක්ෂාව සැලසා දෙත්වා කියලා මෛත්‍රී කරන්නට ඕනේ. ඒ වගේම අපේ අධ්‍යාපන ආයතනයේ ඉන්න මුල් ගුරුවරු ඒ මුල් ගුරුවරයා ඇතුළු ගුරු මණ්ඩලයේ සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අපට කරුණාවෙන් මෛත්‍රියෙන් අනුකම්පාවෙන් අනුග්‍රහ කරත්වා එවාගෙම ඉස්කෝලේ ඉගෙන ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉන්නවා සිංහල අසිංහල බෞද්ධ අබෞද්ධ නොඒකා ඉන්නවා ඒ සියලුම දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඒ සියලු දෙනාගේ කරුණාව මෛත්‍රිය අපට ලැබේවා ඔය විදිහට මෛත්‍රී කරලා ඒ යන ගමන සාර්ථකව යන්න ඕනේ. එතකොට තමයි බොහෝම ලොකු ආරක්ෂාවක් හදා ගියා වේදවා. පාසලට යනකොට ගුරුවරුයි ශිෂ්‍යයෝයි කවුරුත් Tamanට බොහෝම අනුකම්පාව දක්වන ඇත්තෝ වෙනවා. ඒ වගේම කවදාකවත් ඔවුනොන් අතර මතභේද නැති ගැටුම් වැටුම් නැති ඇතිව ජීවත් වෙන්න ඉගෙන ගන්න පුළුවන් වෙනවා. අද කාලේ බොහෝසෙන් ඉගෙනීමේ දක්ෂ ළමයින්ට අදක්ෂ ළමයි ඊර්ෂ්‍යා කරනවා. ඊර්ෂ්‍යා කළ නොයෙක් නොයෙක් බාධා ඇති කරන එක මේ ලෝකයේ තියෙන ස්වභාවය කෙලෙස් වල ස්වභාවය එයින් අපි බොහෝම පරිස්සම් වෙන්න ඕනේ මෛත්‍රී බලයෙන් ඒ හැම දිනාට මෛත්‍රී කරගෙන ඉන්නකොට Tamande යත්තංගෙන් කිසි ඊර්ෂ්‍යාවක් එන්නේ නැහැ තරහක් වෙන්නේ නැහැ ගැටුමක් වෙන්නේ නැහැ ඇලුමක් වෙන්නේත් නැහැ එවාගෙම ඔවුනෝන් අතර කිසි සම්බන්ධතාවයකුත් නැතුව ගැටුමකුත් නැතුව බොහෝම යහතින් තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න පුළුවන්. අපි අහලා තියෙනවා මේ දරුවා විශේෂයෙන්ම තුනුරුවන් පිළිබඳ පුදුම ශ්‍රද්ධාවකින් දවස ගෙවන දරුවෙක්. ඒ වගේම මස් මාංශ වලින් පවා වැළකීලා බොහොම ධාර්මිකව පිරිසුදු ජීවිතයක් ගෙවන්නේ. උදේ හවස බුදුන් වැඩගෙන දෙමෝපියන් දෙවැඳගෙන ඒ වගේම පිරික්කියාගෙන බුදු ගුණ වඩාගෙන මෛත්‍රී වඩාගෙන ඉන්නේ. ඒ ගුණ ධර්මය බිඳක්වත් අඩු කරගන්න නැතුව ඉදිරියට ඒවා තව තව දවසින් දවස ටිකින් ටික දියුණු වෙන හැටියටම පවත්වා ගන්නට ඕනේ. එයින් තමාගේ සීලය දියුණු වෙනවා, තමන්ගේ ශ්‍රද්ධාව දියුණු වෙනවා, තමන්ගේ ප්‍රඥාව දියුණු වෙනවා, තමන්ගේ පුණ්‍ය බලය දියුණු වෙනවා. එසේ දියුණු වීම නිසා කිසි බාධාවක් නොවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මුදුනටම යා ගන්නට වාසනාව උදාපත් වෙනවා. එසේම වේවා කියලා අපි මේ ජන්මදිනයේ නිමිත්තෙන් මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. ඉතින් අද මේ මොහොතේදී දිග බණක් නෙමෙයි අපෙන් කියවෙන්නේ කොහොම කෙටි වේලාවක අනුශාසනාවක් ඔය කියන්න බලාපොරොත්තු වෙන්නේ එනිසා සරුවක්ඥන් වහන්සේ තරම් ඉගෙනීමෙන් අග්‍ර වූ උත්මයෙක් ලෝක ධාතු හිටියේ නැහැ. උන්වහන්සේ අන්තිම ආත්භාවයේදී ඉගෙනගෙන ආවේ. දෙව්ලොවෙන් චතුෝනේ සිහිනුවණින්. මෞකසේ උපන්නේ සිහිනුවණින්. මෞකසේ දස මාසයක් ජීවත් වුනේ සිහිනුවණින්. මෞකසේ මිහිතලයට මේ වැඩම කොට ආදාලේ උපන්නේ සිහිනුවණින්. ඔය වාගේ සිහිනුවණින් ස්ථාන හතරේම ඉන්න වෙන කිසිවෙක් නැහැ. පසේ බුදුරයන් වහන්සේලා පසේම් බුදු වෙන්නේ උත්තරයන් ස්ථාන තුනකදී පමණ සිහිනුවණින් ඉන්න පුළුවන්. දී වෙන වෙලා සිහිනුවණින් ඉන්න බෑ. අග්නස්සාවකයන් වහන්සේලාට දිනමක් මේ දේව අවස්ථා දෙකක පමණ සිහියෙන් ඉන්න පුළුවන්. අනිත් දෙකේ බෑ. අනිත් සාමාන්‍ය ජනතාවට එක අවස්ථාවකවත් සිහිනුවණින් ඉන්න පුළුවන්කමක් නැහැ. ඒ විදිහේ සිහිනුවණින් උපන්නේ මහෝත්තමයන් වහන්සේ උපන්න දවසේම මිහිරි හඬින් ගාථාවක් කියව අහලා ඇතිනේ අග්ගෝ හමස්මි කියලා. සමහර කෙනෙක් අද බුද්ධ චරිතය උගන්වනවා සරුව මිත්‍ර කියලා ගුරුවරයෙක් ඒ බෝසත් කුමාරයන් වහන්සේට ශිල්ප උගන්වනවා කියලා. ඒක අපේ ත්‍රිපිටක ධර්මයේ සඳහන් වෙන ඉතිහාසයක් නොවේ. ඒක මහායාන අදහසක් පමණයි කවදාකවත් බෝසතාණන් වහන්සේට අකුරු ගන්නන්න ගුරුවරයෙක් එවකට හිටියේ නැහැ. යටත්‍රිසෙන් වන්දනාවක් උන්වහන්සේගෙන් ලබන්න කෙනෙක් හිටියේ නෑ. අර අසිත කාලදේවල තාපසතුමාම අසිත කාලදේවල තාපසතුමා එදාම ආවන උපන්න දවසේ තවතිසා භවනයේ ඉඳලා මේ දරුවා බලන්නේ. ඉතින් පියතුමා මොකද කියලා දරුවාලව වන්දවන්න හැදුවා. නමුත් සිද්ධ වුණේ දරුවාගේ දෙපා දෙක තාපසයන් වහන්සේගේ ජටාවේ ගෑවුණා. නළලේ ගෑවුණා. තාපසයන් වහන්සේ නැගිටලා බැලුවා මේ පතු දෙකේ තියෙනවානේ පුදුම ලක්ෂණ 108ක්. තාපසයන් වහන්සේ තමන්ගේ දෑතින් මේ පතු දෙක අල්ලගෙන නළලේ කියලා වැඳා. වැඳලා එක අතකින් සිනා වුණා පස්සේ අඬන්නක් හිතුණා. රජතුම ඇසුවා මොකද තාපසයන් වහන්සේ hina උනේ? මොකද ඇඬුනේ? අනේ මේ දරුවා ලෝතුරා බුදු වෙනවා. ඒක ගැන මට පුදුම සතුටක් ඇති වුණා. ඇඬුනේ අන්තිමට ඒක දැක ගන්න ලැබෙන්නේ මන් නොබෝ දාසකින් අරූප භවය උත්පත්තියට යන නිසා මට දැක ගන්න ලැබෙන්නේ එකයි කනගාටු. ඔය විදිහට බෝසතුන් වහන්සේගෙන් ගඳුන් ලබන්නවත් ගුරුවරයෙක් හිටියේ නෑ ඒ කාලේ තාපස කෙනෙක්වත් හිටියේ නෑ. උන්වහන්සේට උගන උගන්වන්න කෙනෙක් අවශ්‍ය වුණේ නෑ. ඒ නිසානේ අර වයස 16 දී ඉගෙනීම ගැන සාකච්ඡාවක් ඇති වුණේ. ඒ කියන්නේ වයස 16 දී උතුණු පළඳවීමේ උත්සවයයි විවාහ මංගලයන් යෙදුණා. විවාහ මංගලයේ හැටියට <clears throat> මෑණියන්ගේ සහෝදරයා වෙන සුප්‍රබුද්ධ රජුරුවන්ගේ දියණිය යසෝදරාව සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ උපන් දවසේම උපන්නේ තුමිය එතුමිය විවාහපත් කර ගැනීම සඳහා ගිවිසුම් කරනකොට ඒ සුප්‍රබුද්ධ රජුරුවන්ගේ නෑදෑ පිරිස කියලා හිටියා කිසියම් දෙයක් ඉගෙන ගත්තේ නැති මේ සිද්ධාර්ථ කුමාරයාට අපේ දියණිය දීලා කොහොමද යුද්ධයක් ආව කොහොමද ජයගන්නේ කියලා එතකොට පිය රජුරෝ කියවන්නේ පුතා ඔබ ඉගෙන ගත්තේ නැති නිසා මේ විවාහය කරන්න අවකාශයක් ලැබෙන්නේ නැති පාටයි කියලා. සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ කිව්වානේ පියාණන් වහන්සේ මගේ ගිනීමේ පෙන්වන්නම් දවස් 7කින් එන්න කියන්න කාටවත් දකින්න මගේ රජමාලිගාවේ දැන් තියෙන රජමිදුලට. ඇත්තට විශාල පිරිසක් එක්කාසු වුණා මව්පසපියේ පසේ නෑයෝ. ඒ වෙලාවේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ දැක්වූ ශිල්ප දක්වන්නේ ඒ කාලේ කිසිම කෙනෙක් ඉඳලා නෑ ඒ මනුලොව. ඒ තරම් පුදුම ආචාර්ය ශිල්ප දැක්වීමක් කළා පොළොව කම්පා වුණා කියනවා. ඒ කොහොමද උන්වහන්සේ ඉගෙනගෙන ඇවිල්ලා තිබුණේ සංසාරයේ අපමණ කාලයක්. ලෝතුරා බුද්ධ ශාසන 512000ක දිගෙනගෙන තිබුණා. ඒ වගේම අනන්ත වාරවල තමන් වහන්සේ උසස් දිසාපාම ගුරුවරු හැටියට උගන්වලා තියෙන අන් අයට. ඒ වගේම තමන් ගෙනීමේ පරතරට ගින් තිබුණා මන් මේ පෙර ජාතිවලදී. ඒ සියල්ලම උන්වහන්සේගේ මනසේ දියුණුවටපත් වී තිබුණ ප්‍රඥාව. එනිසා තමයි තමන් වහන්සේ සියල්ලෙන් පරිපූර්ණව ලෝතර බුදු වෙන්න පහළ වුණේ. ඉතින් මේ විදිහට මහා බෝසතාණන් වහන්සේ ඉගෙනීම හොඳින් සසරදී දියුණු කරගෙන ආපු නිසා බුදු වෙන ආත්මයේ සියල්ලෙන් සියල්ල සම්පූර්ණ වූ ආත්භාවයක් ලබාගෙනයි ලෝතර බුදු බාටපත් උනේ. ඉතින් ඒ සරුවඥන් වහන්සේගේ ප්‍රඥාවේ ආනුභාව බලයෙන් අපට මේ ජීවිතේ පුරාම ඊටාම උසස් සම්දමින් ධාර්මික වූ සම්‍යක් ප්‍රඥාව දිනු කරගෙන අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඊටා උසස් සම්දමින් දිනු කරගෙන එවාගේම සද්ධාවත් සීලයත් ප්‍රඥාවත් පුණ්‍ය සම්භාරය දිනු කරගෙන මෙලව ජයගෙන පරලව ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට අපට ශක්තිය ලැබේවා කියන අදිෂ්ඨානයෙන් යම් පියවරක් ලැබිය යුතු වන්නේ දැන් ඉතින් අද මේ මොහොතේදී මහා සංඝ රත්නේ බොහෝම ගෞරවයෙන් වැඩම කරවා ගත්තා දෙපාදවා පියසදම පියවිලේලා අසුන් පනවා වඩා හිඳෙව්වා ඊට ප්‍රථමයෙන් බුද්ධ පූජා පැවැත්තුවා. සංඝ රත්නයේ තාම ගෞරවයෙන් පිළිගෙන වැඳ නමස්කාරයෙන් යුතුව දානේ පූජා කළා. පාත්‍ර දෝහණය කළා. වත් පිළිවෙත් පැවැත්තුවා. මේ පිරිකර භාණ්ඩ රාශියක් පූජා කරගත්තා. එවාගේම සීලයක පිහිටියා. මේ කෙටි බණ පදයකට සවන් දුන්නා. මෙසේ දාන සීල භාවනා වශයෙන් උසස් කුසලයක් මුදුන්පත් කරගන්න යෙදුනා. ඒ මේ කුසල සම්භාර ධර්මයේ අපට මේ නිවන් මඟ ආලෝකමත් කොට වදාලා වූ සූවිසි අසංග ගණන් ජනතාව නිවන් පොර පැමිණෙවුවා වූ දසබල ධානී වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද පත්ම මූලේ බුද්ධ පූජාවක් වේවා ඒ සරුවක්ඥන් වහන්සේගේ බුද්ධ ගුණානුභාව බලයෙන් අපට මෙලව දියුණුව පරලෝ සුගතියේ සාන්ත නිවන පිණිස පිළිවෙත් පුරා ගැනීමට ශක්තිය බලය ධෛර්ය වාසනාව තව තවත් ලැබේවා වැඩේවා කියා ප්‍රාර්ථනා කරමු. එවාගෙම සපරියාප්තික නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම දාපීතිරී අප රැස් කරගන්න කුසලීය ධර්ම පූජාවක් වේවා ධර්ම රත්නයානුභාවයෙන් අපට වඩා වඩා දෙලෝ දියුණුව නිවන් මඟ යා ගැනීමට වාසනාව උදාපත් වේවා එවාගේම ආර්ය මහා සංඝ රත්නයේ ඉදිරියේ සංඝගත පූජාවක් වේවා සංඝ රත්නයේ ආශිර්වාදයෙන් අපට මෙලව පරලව දියුණුවත් සාන්ත නිවනක් පිණිස පිළිවෙත් පුරා ගන්න තවතා වාසනාව දියුණු වේවා. එවාගේම අපහදා වඩාගත් ආදරණීය දෙමව්පියන් දහා ගුරුතුමන් දෙමේ කුසලයේ මව්පිය ගුරු දෙගුරු පූජාවක් වේවා මව්පිය ගුරු දෙගුරුතුමන්ගේ ආශිර්වාදයෙන් අපට වඩා වඩා නිවන් මාර්ගය ගැනීමට වාසනාව උදාපත් වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු විශේෂයෙන් නමින් අභාව ප්‍රාප්ත මෞපිය ගුරුවර බන්දු මිත්‍රාදී ශීලම ඥාතීන් මේ කුසල සම්භාරයත් වේවා ඒ මෞපිය ගුරුවර බන්දු මිත්‍රාගේ සීලම ඥාති පිරිස මේ පින් වලින් භවයෙන් භවයේ සුගති සම්ප්‍රත් විඳ දානාදී දසපාරමී සපුරා සතු බෝධි ඥාන වලින් අමා මහ නිවන් සුව ලබත්වා කියා කරුණාවෙන් පින් පමුණුවමු එසේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක ඉෂ්ඨ දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් මෙපින් අනුමෝදන් වෙත්වා දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා සම්මා සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට මෙම නිවසේට මේ භූමියට මේ දරුවන්ට මේ මව්පියන් හැම දෙනාටම දේව ආරක්ෂාව සැලසා දෙත්වා සතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු හිතවත් මඳහත් හිතවත් සෑම සත්වයන්ට මෙම කොළඹ අගනුවර වැසියන්ට අවටගම් නගර ලංකාව දඹදිව මේ සක්වල සීලු සක්වල දසදිශා වාසී සමස්ත ලෝක සත්‍යයටත් මේ පින ලැබේවා සීලු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කරත්වා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු උතුම් සිත පහදවාගෙන බුදු සසුනේ චිරජීවනයේ පතිමින් සංගරෝණට ආයු වර්ණ සප බල ප්‍රඥා පිරිනමමින් ආශිර්වාද පෙරටුව සිදු කර ගන්නා ලද මේ පාරමිතා කුසලානුභාවයෙන් හා බුද්ධ ආදී රත්නත්‍රානුභාවයෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ දාශිර්වාද බලයෙන් හැම දිනාටම ආශිර්වාදාත්මකව කටයුතු කරන අපේ පින්වත් ගියනගේ මෙතිතුමා ආනන්දේ ගියනගේ මෑණියන්ට වගේ පින්වත් උදිතලියනගේ මහත්මානන්ට මේ ශ්‍රියානේලියනගේ මහත්මනීට වගේම අද මේ ජන්මදිනයේ සිහි මේ සිහිපත් කොට ආශිර්වාද ලබන චතුරේලියනගේ දරුවාට අනිකුත් මේ දරුවන්ට හා එවාගේම දෙමෝපියන්ට මේ වැඩිහිටියන්ට ඥාති මිත්‍ර හිතවත් සියලුම දෙනාටම සේවක සේවිකාදීන්ටත් මෙලෝ වශයෙන් ඇති අසනීපකම් අපල උපද්‍රව අතුරු අන්තරාය නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක සියල්ලම කෙරුදොටු අඳුරුසේ විහෙත විද්වාංශනේ වේවා සබන පියවරක් ගානේ රත්නත්‍රේ සතු අතිඋතුම් සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රාජසොර සතුරු ගිනි ජල වස් විස අවියා උදාදි විපත්‍ය වලකීවා කායික මානසික සනිසිල්ලේ දෙලව දියුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණ නුවණින් ධන දාන්නේ යසීසුරෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් නිත්‍ය සීලයෙන් උපෝසත සීලයෙන් සිව්බඹ විහෙරණයෙන් සතර සංග්‍රහවත්වෙන් දස පාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සඳක් මෙන් දිනින් දින දියුණුවෙන් දියුණුවටපත් වේවා සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල සිතම නිරුවණකින් කල්පරොක්ෂයකින් භද්‍රඝාතයකින් මෙන්ද පූර්ණ චන්ද්‍රයා මෙන්ද පිරී පිරී ශාස්ත්‍රයේ කවේ සමෘද්ධිමත් වේවා විංසත් සතවර්ෂාධික කාලයක් මේ බුදු සසුනේ අතරක් නෑර පාරමී පුරා ගැනීමට කෙරුවන් පිහිටෙම සමට දීර්ඝාස ලැබේවා සසර ගමනේදී භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය ඇතුව නිවන් මඟ යා ගැනීමට ಜಾති ಜಾතිත් වාසනා වේවා සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන් කැටුව සෝසේ පාරමී ගුණ සපුරා දුක්ඛය, සමුදය, නිරෝධය, මග්ගය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිමේ සැනසී පැමිණවදාලේ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමාමහ නිවන් සුව පිණිස මේ උදාන කුසල සම්භාරයේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු ඥාතීන්ද දෙවියන්ද සීල සත්‍යයන්ද පින්පෙත් පමුණුවමු ඉදං ඕ ඥාතීනං හෝතු ධර්මානුශාසනා පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ